සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකි සඳුනි සිතිජ සභ්‍යා සභා මණ්ඩපේ සිතිජ සන්තාගාරේ අපි අදත් වාඩි වෙලා ඉන්නවා සාකච්ඡාව සඳහා ගල්කන්දේ ධම්මානන්ද තෙරුන් වහන්සේ අපේ කල්යාණ මිත්‍ර උන්වහන්සේ අපි සමග ඉන්නවා ජීවතාවේ වගේ අදත් සාකච්ඡාවට ඔබ දන්නවා සිතිජ ටිකක් වෙනස් විදිහක පාරක යන්න උත්සාහ කරන කතා බහක් හදවතේ මනසේ අපේ සීමා අතික්‍රමණය කරන ඒ ඊම්ගල් ගලවන කතා බහක් තමයි අපි කරන්න හදන්නේ අපේ මධ්‍ය ධාරාවේ අපිට නිරන්තරයෙන් අහන්න දකින්න අපේ මාධ්‍ය නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන දේ සමහර ප්‍රශ්න කරමින් ඔහු ඊට වඩා වෙනස් පාරක අපි කතා බහ ගෙනියන්නයි අපේ අපේ උනන්දු අපේ වෑයම අපි කල්පනා කරන විදිහ ඔබ වහන්සේ අදත් අපි සාකච්ඡාවට පිළිගන්න අතරේ අපි ගිය පාර මේ මහා ව්‍යසනයත් සම්බන්ධයෙන් අප්‍රේල් 21 වෙනිදා භයානක තත්ත්වෙන් පස්සේ අත්දැකීම් අපි සාකච්ඡා කරමින් සිටියේ අපිට පුළුවන් ආගම් ප්‍රචණ්ඩත්වය සහ අපේ අත්දැකීම් මේ අපේ රටක් විදිහට අපි මුහුණ දෙන අභියෝග ආගමික ප්‍රජාවන් අපේ ඉන්න ප්‍රජාවන්ගේ අද තියෙන සහ සම්බන්ධකම් වල තියෙන සමහරට පැන නගමින් තියෙන කම්පනීය තත්ත්වයන් අතතින් විවිධ ඇති වෙන ක්‍රියාදාම නිසා ආරක්ෂක වැඩපිළිවෙළවල මතුවෙන් පවතින වැදගත් කවුරුත් ඒවා නැහැ කියලා කියන්නේ නමුත් ඒවා ඇතුලේ මැද්දේ ඒවා කෙරෙන විදිහට මොකද මිනිස්සු අන්තිමට සියල්ල කරන්නේ. ඒකට ඒ කෙරෙන විදිහත් එක්ක අපි මාධ්‍ය හැසිරෙනවා. ඒ මැද්දේ අපි නොකළ යුතු දේ කරමින් සමහරට කළ යුතු දේ වරදමින් තියෙන වෙලාවක් වෙලාවල් හුඟක් අපිට පේනවා. ඒත් වශයෙන් කළ යුතු දේ වෙනුවට තව ප්‍රශ්න අවුලවන, තවත් ප්‍රශ්නය වගා දිගා වෙන පාරවල් අපි සමහරට නොදැන යන්න පුළුවන්. ඒ වගේ පසුබිමක තමයි අපි සමහරට අපේ සරල අත්දැකීම් පව අපි කතා කරන්න වටිනවා ඒ නිසා මම ඔබහන්සේට ඔබහන්සේ කතන්දර පවගේ දවස්වල මම අන්වාම අපිට අහන්න ලැබෙනවා අපි සහෘදින් එක්ක කතා බස් බෙදා හදා ගන්නත් අපිට ඉඩක් තියෙන ඕනම මේ දේ ඔබහන්සේ හිතන්නේ මොනවද දැක්කේ මොනවද දුටුවේ මොනවද අද්දුටුවේ කුමක්ද කියලා ඔව් නැවත බොහොම සතුටුයි හැමදේම හම් වෙන්න ලැබුණ එක ඒ ඔය අපේ එක්තරා සංදිස්ථානයක් හැටියට සනිටුහන් වෙන සිදුවීමක් නේද ඒක කොයි අතටද ගමන් කරන්නේ කියන එක තමයි අපි අත පියෙන්නේ ඒ නිසා එතනට අදාළ සිද්ධි හරි වැදගත්. ඉතින් මේ මේක සිදු වුණාට පස්සේ යම් යම් අත්දැකීම් හිතෙන් මගේ අපි හිතවත්ව අපි ඔය යුද ගැටුමෙන් පස්සේ සිංහල දෙන දෙමළ ජන සමාජය එකතු කරන යම් වැඩසටහන් ප්‍රමාණයක් හුඟක් මැදිහත් වුණා ඒකට. ඔව්. එතනදී අපිට බොහොම උදා වුණා භාෂා පරිවර්තන කටයුතු වලින් ඉස්ලාම් ප්‍රජාවෙන් ආපු අය. ඉතින් මේ සිද්ධිය වුණාට පස්සේ මම එහෙම අයට ඉතින් දුරකථනයෙන් කතා කරලා සපද හොයා බලන්න පටන් ගත්තා. මොකද මේ සිදුවීමෙන් පස්සේ ඒගොල්ලන්ට කිසියම් ටිකක් එක විදිහකට ලැජ්ජාවක් ඇති වුණා. සමහර වගේ ගැටලු ගානක් මතුවෙන බව පේනහම මම ඒ අයට කතා කළා. එතකොට අපිට බොහොම හිතවත්ව ওই භාෂා පරිවර්තන කටයුතු වල නොමිලේ ඇවිල්ලා සේවය සපයපු එක් කාන්තාවක් එය ජීවත් වෙන්නේ බිලිහුල්ලෝය. ඉතින් ඇයට කතා කරාම මට තේරුණා එයා මානසික වශයෙන් බොහොම විඳවැටුණු තත්වයක ඉන්නවා කියන එක. ඒ වගේම ඇය මුහුණ වැසෙන්න කවදාවත් ඇඳෙන්නේ නැහැ. හිස වැසෙන විදිහට. ඉතින් ඇය ඒ අනන් ඒතාවයේ ඇතුව දැන් දරුවන් දෙන්නෙක් ඉන්නවා අය තනි මමක් විකසා දෙවුණු. එතකොට දැන් කඩේකට ගිහිලා බඩු ගේන එක ඒ වගේ ලොකු ප්‍රශ්න වලටත්. ඊට පස්සේ එවෙලේ හිතුණා යන්න ඕනේ බලන්න කියලා. ඊට පස්සේ මම අපේ හිතවත් කීප දෙනෙකුට කිව්වහම ඒක හරි ලස්සනයි එකතු වුණු කණ්ඩායම. එක මහත්තයෙක් කතෝලික. ඊට පස්සේ තව පවුලක් මහත්තය සහ නෝනා කනගරත්නම් කියලා දෙමළ. එතකොට අපි පිරිස තමයි ගියේ. ඉතින් බලන්න ගියා. අපි යනකොට ඇයට අවශ්‍ය කරන ආහාර පාන වගේ දේවල් දරුවෝ දෙන්නත් අරගෙන ගියා. යනකොට ඒ නිවසේ හිමි පවුලේ අයත් ඔක්කොම ඇවිල්ලා එදා මෙයාව බලන්න. දැන් ඒ බය වෙන්න එපා කියන එක ඒක දැන් මේ ගමනේ දැක්ක හරි ලස්සන කමක්. ඊළඟට තව දෙයක් අපි එහෙම කතා බහ කරන අතරේ කවුරු හෝ ඉතින් මේක වෙන්න පුළුවන් අනිත් දේවල් තමයි අර 119 119 අංකයට දැනුම් දීලා තිබුණා මේ ඉස්ලාම් නිවසට කණ්ඩායමක් ආවා කවුද කියලා දන්නේ නැහැ එහෙම කියලා. අපි එතන කතා බහ කර කර ඉන්නවා පොලිසියෙන් ආවා. ඉතින් ඒක බොහොම හොඳයි පොලිසිය ආචාරශීලීව කතා කළා. ඒ වගේම අපි කිව්වා ඔබට මොකක් හරි තොරතුරක් ආවනම් බලන එක. ඊට පස්සේ අපිට හිතුණා මේ ඇවිල්ලා ඒගොල්ලෝ බොහොම හොඳට කාරුණිකව කතා කරලා ගියා. පස්සේ මම හිතුවා ලරීනා වගේ සහෝදරියක් එක්ක යන්න ඕන පොලිසියට කියලා. ඉතින් ඈත් එක පොලිසියට ගිහිල්ලා පොලිස් නිලද ප්‍රධාන OIC මහත්තයා හමු වුණා. ඒක හරිම ලස්සන අත්දැකීමක්. ඒ කතාබහේදී අප ඒ ගියපු අපේ ඉස්ලාම් සහෝදරය හොදම් විශ්වවිද්‍යාලයේ තවහලා සම්බන්ධව විශ්වවිද්‍යාලයේ වැඩ කරන්නේ උගන්නනවා. ඒ නිසා එහෙනම් මම දරුවෝ දෙන්නත් එක්ක නුවර යන්නද විශ්වවිද්‍යාලය අරිනකම්. පොලිස් නිලධාරි හරියට තාත්තා කෙනෙක් දුවේකට සැර කරනවා වගේ. ඔයා කොහෙද යන්නේ? එහෙම කියලා මොන වෙන මොන හරි හේතු උඩ යනවන එක වෙනයි මේ හේතු උඩ මේ ගමෙන් යන්න එපා කියලා දුරකථන අංකය එයාගේ ජංගම දුරකථන අංකය දීලා කිව්ව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක මට කතා කරන්න මම එනවා බලන්න ඒක තමයි ඉතින් හරි ලස්සන අත්දැකීමක් පොලිසිය කොච්චර ඒ ඒ ඒ රාජ ඒ ආචාරශීලීව ඒ එයාගේ රාජකාරිය මේක පඹු පඹහින්න පොලිසිය. ඒක මම කියන්න ඕනේ ගෞරවයක් හැටියට. ඒක හරි ලස්සන අත්දැකීමක්. ඊළඟට මම දෙන එක ඉතාම වැදගත්. අපි sannivedana විය යුතු අනිවාර්ය තමයි අවතාර සුභාරංචි කියලා මම කියන්නේ මනුස්සයන් තාම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් නේ කියලා. ඒ ඒ පොලිසියේ ඒ අතිශයින්ම බොහොම ආදරණීය සැලකීමක්. හරීම ඒ බොහොම හොඳට කතා බහ කළා, බිය නැති කරලා ඊට පස්සේ මේ සහෝදරියන් මට කතා කළා කිව්වා ගමේ සියලු දෙනා එකතු කරලා ඒ පොලිසියෙන් වැඩමුළුවක් කළා තියෙනවා. එතනදිත් අවවාද දීලා තියෙනවා උපදෙස් දීලා තියෙනවා කොහොමද ජනතාව එක්ක වැඩ කරන්නේ මුස්ලිම් උණු පලියට ඔක්කොම කට්ටිය එකකොටකට දාන්න එපා ඒ අය අතිතාම උගත් වැඩගත් අය. එතකොට ඒ අයගේ සහයෝගය ඒ අය තල්ලු කරන්න එපා. ඒ අය ළඟට ගන්න කියන අදහස. ඒක මේකේ මතුවන එක වැදගත්ම පණිවිඩයක් ඔබ වහන්සේ කියන ඔය මහත්මිය අපි දන්නවා අබ්දුල් හක් ලරීනා කියලා සබරගම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක්. අතොසෙන් ඇය ගැන මේ අද උදෙත් අපිට කතා කරන්න සිද්ධ වුණා පුස්තකාල සේවා මණ්ඩලයේ යන ඉතාම වැදගත් ව්‍යාපෘතියක්. මේ ලරීනා තමයි අපි බාර අරන් දීලා තියෙන්නේ පරිවර්තිකාව විදිහට අධ්‍යතන සිංහල කෙටි කතා තෝරාගත්ත ඒවා හතක් පරිවර්තනය කරන්නේ. ඉතින් එයා ඊටාම දක්ෂ පරිවර්තකයා විශේෂයෙන් අලුත් සාහිත්‍ය ගැන ගැන විශේෂ දැනීමක් තියෙන්න ඕන. ඉතින් ඒත් සලහොයලා බැලුවා මේ අය කොහොමද මේ වැඩේ දැන් මේ වෙලාවේ කරන්න කියලා. ඉතින් ලැබුණු ආරංචිය තමයි ඕ මට ටිකක් අමාරුයි නම් තමයි හැබැයි මම මේ වැඩේ කොහොම හරි කරනවා සුමාන දෙහි ඇතුළත මම මේක ඉවර කරනවා කියලා මොකද දැන් විශ්වවිද්‍යාලයක් නැති නිසා <laughs> ඒ සම්පූර්ණයෙන් ඒ පරිවර්තන වැඩේ බාර ගන්නවයි කියලා කිව්වා දැන් මේ වගේ මේ පාලම් හදන්න මේ ඉන්නේ දැන් ඔබ වහන්සේත් එක්කත් වැඩ කරලා තියෙන පරිවර්තන මේ දියුණු සාහිත්‍ය වැඩ පිළිවෙලකට ඇයි ඉන්නවා ඒ තරහ යතුරක් වගේ දොර අරින්න මුස්ලිම් සහ දෙමළ මේ කතා දෙමළ භාෂාව කතා කරන අයට. ඉතින් මම හිතන්නේ මේ අය කොහොමදත් රැක ගන්න ඕන අපි. අනිවාර්යයෙන්. අපි ඒ වගේ තව අත්දැකීම් වහන්සේ තියෙනවා එකත් අපිට කතා කරන්න පුළුවන් අතරේ මේ අපි ගියවරත් ටිකක් ඒ මාතෘකාව ගත්තා මේ එක දෙයක් එක විද්වත් පැරණි විද්වත් අදහසක් කියලා මම කියන්නේ මාක්ස්වාදී විද්වත් පැරණි මාක්ස්වාදී විද්වත් අදහසක් තියෙනවා මේ ඒගොල්ලෝ ලෝකේ තේරුම් ගන්නකොට අර පාදම සහ උපරිව්‍යුහ කියලා යථාර්ථ දෙකට බෙදලා පාදමේ ආර්ථික ආදි වශයෙන් තියෙන මේ ආගමයි තියෙන උපරිව්‍යුහයට මේ කතාවට. ඒතර ඒකෙන් යටින් කියවන ආගම කියන්නේ මේ ඉතිහාසකාරක දෙයක් නෙවෙයි. ආගම ඉතර අන්තිමට වැදගත් නැහැ. පාදම වෙනස් කරපුවම තමයි ඉතිහාසය සකස් වෙන්නේ. ඉතිහාසය යන්නේ කියලා. ඇත්ත වශයෙන්ම එහෙම නැහැනේ. මේ හැම එකක්ම ඉතිහාසකාරකයි. ආගම ඉතාම බලවත් ඉතිහාසකාරක භාවිතාවක් සහ ක්‍රියාදාමයක් විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන ආගම හරි වැදගත්. අපිට මේ කියන්නේ මම කියන්නේ මේක හොඳට හෝ නරකට මේ ආගම ඉතිහාසය නිර්මාණය කරනවා. ඒ නිසා ආගම හරි පාරේ යෑම ගෙන ගෙන යෑම ඒකෙන් ගත යුතු ඊටාම වැදගත් මේ ප්‍රයෝජන කියන වචන අපි පාවිච්චි කරොත් එළිය ප්‍රඥාව ඒ ඉතින් අවසානයේ අපේ අපේ තියෙන්නේ නේද හම්බුනේ ඒක මේ ඉතිහාස ප්‍රශ්න වහන්සේ ඉතිහාස මේ වෘත්තික ඉතිහාසයක් නේද ඉන්දියාවේ උදාහරණයක් විදිහට අක්බර් රජුර නැත්තම් ඉන්දියානු ඉතිහාසය සම්පූර්ණ වෙන ඉතිහාසයක්. ඔව්. ඔව්. <laughs> මේ අපි කතා කරන ආධ්‍යාත්මික ආගම තුලින් ගොඩනැගෙන ආධ්‍යාත්මික දෙයින් පෝෂණය වුණු මිනිසෙක්. ඔව්. මම හිතන්නේ මේ මිනිස්සයා තමයි මහා මිනිස්සෙක් වෙන්නේ නේ අන්න ඒ ඒ ඒ ඒ ඒ මහා මිනිස් චරිතය කියන එක මට හිතෙන්නේ නැහැ ඒ ඒ ආගමික චින්තනයෙන් ඊට පස්සේ ඒකෙන් එන ආධ්‍යාත්මික ක්‍රමවේදයන් හික්මීම් ඒවා ටික ඉවත් කළාට පස්සේ මම හිතනවා අපේ කාලාන්තරයක් තිස්සේ මානව වර්ගයා ගොඩනගපු විශාල දෙයක් අපට අහිමි වෙනවා කියන අනිවාර්යයෙන් දුප්පත් වෙනවා අපි පුදුම විදියට. ඔව්. කියන අපි ඇත්ත වශයෙන් මිනිස්සු නෙවෙයි නෝන ගන්නට දුප්පත් මොකද දැන් සෑම ආගමකම යට එක දියුණු වුණ විශේෂයෙන් බුද්ධ ධර්ම පටන් ගන්නට උභාසය මම දන්නවා නිරන්තරයෙන් පෙන්ලා තියෙනවා මේ බෞද්ධ බුදුදහම පැන නගින්නම විශ්වාගමක් විදිහට කියන විශ්ව දර්ශනයක් සහිතව අර කොස්මොලොජි එකක් විශ්ව වේදයක් සහිතව ඒ සමහර ආගම එහෙම නෙවෙයි පැන නගින්නේ පසු කාලීනව ඒක ගමන් කරන්න පටන් ගන්නවා විශ්වවේදීය ලොකු පරාසයක් තුරට ගිහිල්ලා ඒක බොහෝ අයට ආමන්ත්‍රණය කළ හැකි බොහෝ අයට යහපතක් විය හැකි දෙයක් බවට පරිවර්තන. ඉතින් ඒ ඒ වගකීම තියෙන ඉතින් මිනිස්සු අතේ නේද? ඔව්. මට මන්නේ මේ වෙලාවේ අපි කතා බහ වෙන වෙලාව මතක් වුණා කවියෙක්. නන්දන වීරසිංහ කවියා ඔහුගේ අවසාන කවි පොත මික්ෂණ නියාම නමින් මේකේ මම ඔබ වහන්සේත් එක්ක බෙදා හදාගන්න කැමති එක්තරා රසවත් කවියක් තියෙනවා මේ අපි හරියටම කතා කරන දේ වගේ අර මහා මිනිස්යාගේ ඇහින් ලෝකෙ දැක්කොත් මේ මිනිස්සු අතර බෙදීම් ඒගොල්ලෝ වෙන වෙන විදිහට පේනවද නැත්නම් වේදේ ඉඳලම තියෙන දේ මිනිස්සු අනිත් මිනිස්සයා තමාසේම මිනිසෙක් ලෙස දැකීමේ හැකියාව. ඒක විශාල ආධ්‍යාත්මික හැකියාවක්. එහෙම නැත්නම් බුදුන් වහන්සේගේ වචනෙන් ගත්තොත් ඇහැයි ලෙඩක් තියෙනවා එහෙම පිස් නැත්තම්. ඔව්. දික්ටි රෝගයක්. ඔව්. තියෙන දේ තියෙන හැටියෙන් නොපෙනීමේ රෝගය. එතකොට මනුස්සයා මනුස්සෙක් ලෙස පෙනෙන්නේ නැත්තම් කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට බොහෝ වෙලාවට අර ලෙඩේ කියන්නේ ඔය මම හිතන ආගම අන්තවාදයක් වෙනකොට ආගම මතවාදයක් බවට පත් වෙනකොට ආගම දේශපාලනික වැඩක් බවට පත් වෙනකොට අර ඇහැ ලෙඩ වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර තමන්ගේ මග තෝරපු අය විතරයි විමුක්තියට යන්නේ අනිකා නැත ඒ වගේ තැන් වලට ඉන්නේ දැන් මේ නන්දන වීරසිංහ ඊටත් වඩා මේ තාම පුදුම මං ගැන පුදුම ගැන මිය ගැඹුරු බෞද්ධ අදහසක් කාව්‍යාත්මකෝ කියන මේ කවියේ නම බුදුගේ සිත්තම එහෙම ඒ කවියන්නේ මෙහෙමයි බුදුගේ සිත්තම උපතට බුදු බවට පිරිනිවනට පවා රාමුවක් වෙන්කොට නැති පුලුළු බිතු තලයක සමව සම්බුදු සිරිත හමුවන බුදුගෙකි. උරු වේලාවෙහි දැඩි තපසින් නැගී මෑත ආලෝක පියසක ඉර හඳ දෙකද තනපතද සපුරා විනිවිදන තවුසෙකි. එතකොට භව ධර්මයේ සහ ඒ දේ ඒ ඔක්කොම අර ඒකමිතියක එක මහා ජාලයක අන්‍යෝන්‍ය සහ සම්බන්ධිත විශ්වයක් දකිනවා මේ තවුසා. ඒ තුන්වෙනි කවියේ ඒකේ වර්ස් එකත් කවිය තියෙන්නේ ඒක හරිම ලස්සනයි. චින්චා විශාකා දෙව්දත් ආනන්ද කුසල් නිරින්දා මතුනව ආලවක සත්‍යක දෙදෙනද එකම දම් සබයක සැනසෙති. අර බෙදීම එහෙම් පිටින්ම ඉවර වෙලා ගිහින් මේ මේ බිත්තියේ මේගොල්ලෝ ඔක්කොම එක තලයේ එකට ඉන්නවා වගේ පේන්නේ ඔක්කොම කතාව ඉවරලෙන් පස්සේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි වහන්සේ කියන අධ්‍යාත්ම පණිවිඩට අයිති අංශුවක් නැත්තම් සංකේතාත්මකව අපිට හිතන්න පුළුවන් දැන් මේ මනුෂ්‍යයා දකින විදිය. ඔව්. ඔව්. කියන්නේ ඒ ඔය ඉන් සීමා ඉක්මවා දකින්න මේ දන්නේ ඒක එතෙන්නට යන දැක්ම මනුෂ්‍යත්වය ඒ මට්ටමට වර්ධනය කිරීම කියන්නේ. ඒක තමයි අපි අපි කියන්නේ දහමෙත් වෙනවා අපි ප්‍රඥාව කියන්නේ ඒකයි නේද? අපි ඇහැ පෑදෙනවා කියලා කියන්නේ අපි පැරණි කුඩා අනන්‍යතාවයන්. අපි පැනන ගිලා අපෝ ගෝත්‍ර හෝ වෙනත් ප්‍රජාවන් විදිහට අපි අපි අල්ල ගන්නවා මේ අහවලාගේ අය මම. කුලේ වෙන්න පුළුවන් වෙනත් ලෝකොත්. ඒවා අල්ලගෙන අනන්‍යතාවන් චූල විවිධ කාර්ය අනන්‍යතාවන් ඒවා ඇත්තයි කියලාගෙන අල්ලගැනීමයි තියෙන්නේ. ඒ එසේ කියලා. නමුත් දැන් මේ දහම් පරිමුඩේ කියන්නේ ඒක අවිද්‍යාවයි. අපේ ඇහැට පේන්නේ නැති ප්‍රශ්නයක් වෙයි තියෙනවා. ඒ කුඩා සීමාවෙන් ලෝකය තනා ගැනීම. ඒක තුල අපේ තියෙන දුප්පත්කම. දුප්පත්කම. අපි අර පුංචි මිනිස්සයා බවට පත් වෙන කුඩා තැනක දෙයක් වත්. නමුත් අපි මා මහා විශ්වයේ මැද්දේ ඒකේ ඒ මහා සම්බන්ධ සම්බන්ධතාවයේ මැද්දේ දෙයක් බවට පත් වුණොත් අපි අවසානයේ අපි නිර්වාණය කිව්වත් මහා බ්‍රහ්මන් කිව්වත් ඒ විශ්වයම තමයි අපි කියන අදහසත් තියෙන දැන් මේ කවියත් කියන්නේ තනපදද ඉරද හඳද විනිවිද දකින්න කවුසෙකි. ඒ මුළු පද්ධතියම පද්ධතියම අතර ඒක මැද්දේ අපිත් මේ පද්ධතිය කොටසක් විදිහට ඉන්නවා කියලා. මම හිතන්නේ මේ පණිවුඩේ දහම තමයි අපි හැමතැනින්ම අද එළියට ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මේ අන්තර් සම්බන්ධ විශ්වයක අපි ජීවත් වෙන අපි අපි කොහොමද මනුෂ්‍ය විදිහට මේ පෘථුවියේ අනාගතය අපි අපේ අතේ තියෙන මුළු පෘථුවිය මේකත් අනාර්ථයක පෘථුවිය පහට දයන්නේ කියලා. එතන මට මේ දැන් මම හිතනවා දැන් අර විද්‍යාව නෝ ආගම තුල එන ආධ්‍යාත්මය ගැන කතා කරනකොට මම හිතන්නේ ආගම් තුලින් කොහොමද දැන් මේ අපි අර කවිය තුලින් දැක්ක මිනිස්සයා මහා මිනිස්සයා සීමාවන් නැති කුඩා ප්‍රදේශයකට සීමා නොවුණු මිනිස්සයා ගොඩනගා ගැනීමට තිබෙන දැනුම මොනවාද කියලා ඔසවා ගියන එක මට හිතෙනවා අන්න ඒ ඒ ඒ අවශ්‍යතාවය තියෙනවා නේද ඒ ඒක තමයි වැදගත් මොකද දැන් අර සාමාන්‍ය අපි නිකම් විග්‍රහ කරලා බලුවක් පේනවා අපිට තියෙන දැනුම මත තමයි අපේ ආකල්ප පිළියෙද වෙන්නේ ඒවත් සහ සමාන තමයි අපේ වටිනාකම් වැලියුස් කියලා හැදෙන. දැනුම ලොණ්ඩි ගහනවද? දැනුම ඌනිතද? දැනුම ගැටළු සහගතද? කල්පත් අවුල් වෙනවා. අපේ වටිනාකම් ඌනිත බවට පත් වෙනවා. ඒතර මේ මේක මේ සොයා ගැනීම මහ සොයා ගැනීම වගේ මේවා තියෙන නැත්නම් මනුෂ්‍යයාගේ මහ සොයා ගැනීම තමන්ගේ පැවැත්ම තමන්ගේ නැගීම ගැන. දැන් ඒවා තමයි අත්වසින් ආධ්‍යාත්මික සම්ප්‍රදායන් ඇතුලේ තියෙන්නේ. මේ මහා සොයා ගැනීම. ඒව නැතුනොත් අපි අර අපේ ප්‍රශ්න මතවාදී දුක්ටි දික්ටි වාද නැත්නම් ගැටලු අපේ ඔළුව කුංචි වෙලා එකිනෙකා සමග කලහකාරී වෙන සත්තු විශේෂයන් බවට පත් වෙනවා. බොහොම නමුත් අපේ විඥානය පෘථුවියේ වර්ධනය නැත්නම් පෘථුවියේ පරිණාම විදිහට බැලුවොත් අපිට මනුෂ්‍ය විදිහට වගකීමක් දැන් තියෙනවා පෘථුවිය විදිහට හිතන්න වගේ. හ්ම්. හ්ම්. ඒක ලස්සන උදාහරණයක් මට මතක් වෙනවා අර කකචූපම සූත්‍රයේ අර යම් යම් දෙයකට කම්පණයටපත් වෙලා කේන්ති අරන් අපුරු විදිහට භාෂාව භාවිතා කරන භික්ෂුවට ඒ එතෙන්දී බුදුහාමුදුරුවෝ අහනවා හිතන්න කෙනෙක් උදැල්ලක් අරගෙන ඇවිල්ලා කියනවා අද මම මේ තැල්ලේ මහ පොළව සම්පූර්ණ සුණු විසුණු කරනවා. එතකොට පුළුවන් දෙයට ඒක කරන්න. එතකොට භික්ෂුව කියනවා බෑ කියලා. එතනදී බුදුහාරෝ වචනේ පාවිච්චි කරනවා භික්ෂුව ඔබ උදැල්ලක් ගත් මිනිසෙකු ඉදිරියේ සිටිනා මහ පොළොවයි කියලා. <laughs> ඒ මහ පොළව කියන එක ඒ මහ පොළව මේක තමයි ඒක අදහසක් පස්සේ අත් වශයෙන් ඔබ වහන්සේ හිතන්නේ මොනවද මේ දැන් අපි ප්‍රජාවන් අතර ඔබ වහන්සේ යෝජනා කරොත් අපේ ආගමික අනිත් නායකින්ට දැන් අපි ඔබ වහන්සේ මට මතකයි ගිය වැඩසටහනේදී ඉතාම ප්‍රශංසාම්කකින් කතා කරා කතෝලික ප්‍රජාව මේකට මුහුණ දුන්න විදිය. ඔව්. බෞද්ධ ප්‍රජාව මුස්ලිම් මුස්ලිම් ප්‍රජාව සහ අපේ Hindu ප්‍රජාවන් මේ වෙලාවට Hindu ප්‍රජාවත් ඊටාම දරුණු කාලයක් හරහා ඇවිල්ලා එළියට ආපු අය. ඔව්. ඔව්. එතකොට මේ අපි ප්‍රජාවන් හතර විදිහට බැලුවොත් අනිත් සුළුතාව ප්‍රජාවන් ඉන්න අතරේ ආගමික වශයෙන් බැලුවම අපිට අවශ්‍යයි එක පැත්තකින් අපි ගාව තියෙනම සම්ප්‍රදායන් යම් විදියකට තේරුම් ගැනීම හා ප්‍රශ්න කිරීම. මොකද අපිට ඉස්සරහට යන්න තමයි. ඇති දැඩි වෙච්ච විදිය ආගමික වශයෙන්. මේ වගේ අර්බුද විශ්ෙන් තමයි මේ අභියෝගය අපිට දෙන්නේ. අපිට මෙහෙම තවදුරටත් යන්න පුළුවන් ද අර ඔබ අපි කතා කරමින් මේ පුංචි අනන්‍යතාවයන් වලට ඒව රාමු කරපු අපේ ඇස වහපු අපේ මහත්වය තේරුම් ගන්න අපිට ඉඩ නොහරින එතකොට ඒ වගේ ආගමික කතිකාවන් හෝ ආගමික සම්ප්‍රදාය නාමික භාවිතාවන් අපිට මේක උස්සගෙන යන්න පුළුවන් මේ අනාගතයට කියලා. ඔව්. මනුෂ්‍ය විදිහට මේ ලාංකික විදිහට. මම හිතනවා අර අපි ඉස්සෙල්ලා වැඩසටහනෙත් කතා කරපු මේ මේ මහා ප්‍රාණ පරිත්‍යාගය විසින් අප අප ඉදිරියට කියන්නේ අපි ඉදිරියට අභියෝගයක් එනවා. අපි තවදුරටත් අර ඔහේ ඓතිහාසිකව ආපු විදිහට යනවාද? එහෙම නැත්නම් අපි ආපහු හැරිලා අපේ සම්ප්‍රදායන් තුල තිබෙන මේ මහා සාරබාර දේවල් සොයා මතුකොට ගැනීම ගැන කතා බහ ඊළඟට ඒවා නැවත මතු කර ගැනීම ඒවා කොහොමද අපේ ජීවිතයේ එක අංගවලට එකතු කරන්නේ කියන සංවාදය අපේ හැම ආගමක් ඇතුළෙම එන්න ඕන කියන එක. හරි වැදගත්. ඒකේ ප්‍රශ්නේ ඊටාම සරල ප්‍රායෝගික පැත්තකුත් තියෙනවා වාසි කියනකොට මට ඒක මතක් වුණේ අර සමහරලාට දැන් අන්තවාදී අදහස් යනවා මේ අහවල් ප්‍රජාව තනි කරලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර ස්ථාන වලට යන්න එපා ආදි වශයෙන්. දැන් මේක සම්පූර්ණ අර අවිද්‍යාවනේ. මේ අන්‍යෝන්‍ය භාවය නොදැක. අපි මෙහෙම වෙලිච්ච, පැටලිච්ච එකිනෙකා සමග සම්බන්ධ වෙච්චා තියෙන කවුරුත් කාට හරි අපි තුවාල කරනකොට අපිට තුවාල වෙනවා කියලා පේන්නේ නැති. දෙයක් තියෙනවා. දැන් මේ වෙලාවේ මම කරුණ වශයෙන් දන්නවා බෙරළබඩ මුස්ලිම් ව්‍යාපාර ස්ථාන සමාන ලොකු හෝටල් වගේ ඒවා. දැන් සම්පූර්ණයෙන් බිමට වැටලා තියෙනවා. හරි. ඒවා වැටෙනකොට ඒ පැත්තේ මුළු ගමම වැටෙනවා. ඔව්. එළවලු ගොවියන්ද දීවරයන්ද මේ එකිනෙකට බැඳිලා තියෙන දේ නොදක මේ එක ජන කොටසක් එකාගමක අදහන පිරිසක් වෙන්ව ඉන්නවා. ඒගොල්ලෝ වෙන් කළොත් වෙනම ආර්ථිකයක් තියෙනවා. ඒගොල්ලන් වෙන මොන හරි තියෙනවා කියන ඒක පුදුම භයානක අවිද්‍යාවක්. අවිද්‍යාවක්. කියන්නේ පටිච්ච සමුප්පාදයේ හේතුඵල සහ සම්බන්ධතාවය අවබෝධය තියෙනවා නම් ඔව් මේක වෙන කවුරු හරි වැටෙනකොට අපි ඔක්කොම මේ ජාලෙම වැටෙනවා හැම තැනම මේ ප්‍රශ්නේ තියෙනවා ආර්ථික සමාජික ශාස්ත්‍රයේ කොහරි මේක අන්‍යෝන්‍ය සහබද්ධතාවය යම්කිසි බඩුමක් භාණ්ඩයක් නිෂ්පාදනයක් දිහා බැලුවත් ඒ වගේ තියෙන ජාලය සීමාවක් රහිතයි ඔව් ඉතින් මේක අපි මේකත් වශයෙන් නැවතත් ආධ්‍යාත්මික අනුභවය ප්‍රශ්නකුත් තියෙනවා තේරුම් ගැනීම. ඔව්. ඔව්. එතන දැන් එකක් තමයි දැන් ඔය අපි මතු කරපු කාරණය මේක එක එක ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරය කඩා වැටෙනකොට එතන සේවය කරන පිරිසගේ ජීවිතේ රැකියා ළඟම ළඟම ළඟම වෙන්නේ. ඊට පස්සේ සැපයන කට්ටිය. ඊට පස්සේ ඒ සැපයනද ජාලය අන්තිම ඈතකොට හිතාගන්න බැරි හිතාගන්න බැරි තරම් සංකීර්ණයි. ඔව්. කවුද කොච්චර සම්බන්ධ වෙනවද කියන. අපේ උදේ ආහාර මේසෙට කී ලක්ෂයක් සම්බන්ධද කොහේ පැත්ත මිනිස්සුද කොහොමද ඉන්නේ. නැගින හිර ගොවියන්ගේ වීවල ඉඳලා මේ දකුණේ දීවරෙන්ගේ ඉඳලා නේද අපි මෙහෙම හිතාගන්න බැරි තරම් මහා ජාලයක්. ජාලයක්. පාරිභෝගික දක්වා එන මැද්දෙත් අප්‍රමාණ නොයෙකුත් මිනිස්සු සහභාගී වෙනවා. ඒක එක පැත්තක්. දෙවෙනි එක තමයි මේ විදිහට ජන කොටසක් වෙන් කරලා අයින් කරාට පස්සේ ඒගොල්ලන් ඇතුලේ සිදුවන වර්ධනය විකාශනය කොයි පැත්තටද? ගැටලු සාගත තත්ත්වය අයින් කරමින් අයින් කරාට පස්සේ ඒගොල්ලගේ සිතිවිලි එන්නේ තමයි ඒගොල්ලෝ බිලිගන්න ඉන්න උපරේ ව්‍යුහයේ තියෙන දේවල්. ඔව් මේ ජාත්‍යන්තර වශයෙන් අපේම රටේ ඉහළ හරි. තමන්ගේ ඊටාම ලාභ ප්‍රයෝජන කෑදරකම නිසා මේක මේක වෙනකම් බලන් ඉන්න ඉන්න. අන්න හරි. ඒගොල්ලෝ අතට මේගොල්ලෝ ටික දෙනවා. බාර දෙනවා වගේ. එතකොට ආයෙ එනවා අර ප්‍රශ්නේ අපි කවුරු විසින් හෙළපු රුධිරයට දාර්ථයක් දෙන්නේ අහුවාම අපි දැන් මේ ඔය ඔය මාවතේ නම් යන්නේ අපි අර්ථය දෙන්න හදන්නේ මේ විනාශය කරපු කෙනාගේ ඒක තමයි අපි ලොකු කරලා ගන්න හදන්නේ. ඒකට තමයි අපි බිල්ලට දෙනවා. ඇත්ත වශයෙන් බිල්ලට දෙනවා. ඔව්. ඉතින් ඒක මම හිතන්නේ මේක අපි තාම බරපතලව හිතන්න ඕන දෙයක් මේ අන්‍යෝන්‍ය භාවය පිළිබඳ ප්‍රශ්නේ. අන්‍යෝන්‍ය සහ සම්බන්ධතාවය. අපි කාගේවත් ඊරණමක් තනිවන ජන ප්‍රජාවකගේවත් පුද්ගලයෙක්ගේවත් ආගමකවත් පවා අපි අන්තර් සත්‍ය අන්තර් ආගම් තියෙන අන්තර් සංස්කෘතියන් තියෙන අන්තර් භාෂාන් තියෙන දැන් දෙමළ භාෂාව සම්පූර්ණයෙන් ලොකු හානියකට ගැටලුවකට පත් වුණා විශාල හේන හානියක් සිංහල භාෂාවට සිදුවනවා ඉතින් මේ කරුණු කාරණා මම හිතන්නේ අපි අවධාරණය කරගන්න ඕන අපේ ඇත්ත වශයෙන් අපි අර ප්‍රඥාවේ මාවත තෝරගන්න ඕන. අඳුරේ මාවත නෙවෙයි එළියේ මාවත අපි තෝරගන්න ඕන. ඒ ආරාධනය අපි නැවතත් අපේ සහෘද අසන්නන් වෙත ඉදිරිපත් කරමින් අපේ වැඩසටහන අද සාකච්ඡාව අවසන් කරනවා. අපේ තෙරුන් වහන්සේ ගල්කන්දේ ධම්මානන්ද තෙරුන් වහන්සේත් මාත් ඔබෙන් සමුගන්න යන්නේ මේ තරුණ දිසානායක අපිට තාක්ෂණික වශයෙන් සහායක දුන්නා. ඒ තරුණ මිත්‍රයාට අපි ස්තුතිවන්ත වෙන අතරේ ඔබ සියලු දෙනාට ආයිබෝන් කියනවා ඊළඟ වතාවේ හම් වෙන තුරු. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක